ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්තා සම්මා සාමාන්‍ය සර්වඥාදේශයන් වහන්සේගේ සංකාමී පවත්නා වූ මහා කරුණාසමාපත්තිය පිළිබඳව සංකීර්ත මාතෘකාවතුළු ධර්ම දේශනය සඳහා ඉදිරිපත් කරන අද්දු. අද මේ ගුරුතුතුරේ පසුනසා පොහොව දවසේ අපේ සර්වඥන් වහන්සේ ලෝතුරා මුදුබාට ප්‍රත්‍ය මාස අටක් පිළිබඳව බුදු සසුනේ පසුවස්නා පොහොව දවසේදී ශ්‍රී ලංකාවට වැඩම කරවා ආගාමි මහා කරුණාවෙන් ඒ සරවත්නයන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවා මහියංගනේහි ශ්‍රී ලංකා දීපවාසීන සිටි නානා පොගේ සවාසී යක්ෂ සේනාවක් එකතු වී සිටි අවස්ථාවේදී ඔවුන් බුදුබලයෙන් මුගේ තේජසින් ගමනේ කොට ඒ ඇටසී ලංකාවට වඩා සැපව ජිවිදිනේට අවුන් ලැබුවා ඒ අතරේ සුමන සමන් ගෞරවජානම් ප්‍රධාන දිවිරාජ මණ්ඩලයේ බලේසුවා සුමන සමන් දිවිරාජානෝ සෝවාන් ඵලයට පත් වුණා පූජනීය ජීවිතේක ධාතුනිකක් සබාගෙන ඉන්ද්‍රණීයමය මානිත්‍යමය චෛත්‍යයන් වහන්සේ නම ගොඩනංවා සංකප්ප කරන්න යෙදුණා අද දුරුතු තුන ප්‍රසවාසවා බොහෝ දවසේදී අනේකේ උත්සව පවත්වන ලබන්නේ මහියංගන චෛත්‍යයන් වහන්සේ පිළිකා තිබෙන සුද්ධ භූමියේ එම සරවත්යන් වහන්සේ යෙදෙන්නේ ආහත වසා ශ්‍රී ලංකාවට පිළිකා බුදුබැස් ධාරා විහිදුවා ශ්‍රී ලංකාවට ආශිර්වාද කරන් සිටින මහා කරුණාවෙන් එන්න සරුවඥන් වහන්සේගේ సంతානයේ තුල පවත්නා වූ මහා කරුණාව මාත්‍රිකා කොටගෙන ස්වාමි පුත්‍ර මහ රහතන් වහන්සේ විසින් ධර්ම සේනාධිපති අග්‍රශ්‍රාවක ස්වාමි පුත්‍ර මහ රහතන් වහන්සේ විසින් විග්‍රහය කරන ලදී මහා කරුණා සමාපatti ඥානයේ පළමුව දහම් පරියයි මේ මාත්‍රිකා කරන්නේ එනිසා ලෝක ධාතුවට අසීමිත කරුණාධාරා විහිදුවා වදාළ ඒ සරුවත්යන් වහන්සේගේ අති උත්තරීතර වූ මහා කරුණා ගුණයට නමස්කාර කරමින් අපි මේ ධම් ප්‍රදේශ සාවධානව සවන් දෙමු. අද විශේෂයෙන් ශ්‍රී ලංකා ද්වීප වාසීන් දෙපමණක් නෙමෙයි සමස්ත ලෝක සත්‍යයටම අදිනව වර්ෂයක් උදා වූ අලක මේ දුරුපතර ප්‍රශ්නෝස්ව බොහෝ දවසේ අහන්න ලැබෙන දහම් ප්‍රදේශයයි මේ අවස්ථාව බොහෝම ගෞරවයෙන් සවන් දෙන්නේ අපේ සරුවප්පියන් වහන්සේගේ සංකාණී පවතිනවා දෙවියන් සහිත සමස්ත ලෝකේ කිසි කෙනෙකුට නොපෙළෙතන පසේ බුදුරජාන් වහන්සේලාට රහතන් වහන්සේලාටවත් නොපෙළෙතන විශේෂ ප්‍රඥා සම්භාරය කාසියක් එයින් හයක් තියෙනවා සත් අසාධාරණ ඥාන කියලා. එයින් හතරවෙනි එක තමයි මහා කරුණා සමාප්‍රති ඥානය. සෑමදාම අනුයම සර්වඥන් වහන්සේ මේ මහා කරුණා සමාප්‍රත්‍යයේ දොළ කෝටි ලක්ෂයක් සමාදිනවා. එවැගේම ඉංගන තුරුව ගන්ධකපි පිටේ දසදහසක් තුනේ කෙලවර දක්වා බුද්ධියෙන් බලවදාරනවා. එවාගෙම සංඝාමිරේ බැසාන වේලාවේදී නැවතත් දොළොස් කෝටි ලක් වාරය මහා කරුණා සමාප්‍රත්‍ය සමාදිනවා. එයින් නැගී බුදුවැසෙහි දෝන දසදාසස්සක්කලක. එදවස් සිදුවීම මඟඵල නිවාස ලබන්න සුදුසු අය ඒ බුදුවැසෙත මෙහි තනියනවා. ඒ මහා කරුණාව මහන්සිය පවත්වන ආකාරය අසුන් නමයක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නමුත් මහා කරුණාව දාසයට මේ විදිහේ සුවිසි තෝටිනස්වාය පවතින ලබනවා. තුමනතරම් ආචාර්ය සංකාණයක කරුවත්යන් වහන්සේගේ ඒ සාන්තිපරේ සංකාණයේ ඒ මහා කරුණා ගුණයට අපේ নমස්කාරය වේවා. මෙතන සඳහන් වෙන වැඩගත් අර්ථය ආදිත්තෝ ලෝකසන්නිවා සෝති පස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්‍යේතු මහා කරුණා ඔක්කමුති ලෝක සංවාසෝ කියන්නේ ලෝක සත්‍යයට සමස්ත ලෝක සත්‍යයට පොදු නමක් ලෝක කියන්නේ ඇත්තට අනිත්‍ය ප්‍රථම භවග්‍රේ දක්වායි තිබුණු තෙල 31 එවාගේම උදයාට සරස අනන්ත සත්‍යල උත්තම ලෝක ධාතු හැටියට හඳුන්වනවා ඒ සියලුම ලෝක ධාතු වල සරිසරන්නේ ස්කන්ධ පංචකය ඇති සත්ව ප්‍රජාව ඒ සත්ව ප්‍රජාව ගැන පරමාත්මයන් වහන්සේ දුටු ආකාරයේ මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා ලෝක සංනිවාසෝ ලෝක සත්‍යය ආදිත්‍යෝ දිනගෙන දැනෙනවා දිනගෙන දැනෙනවා මේ දින ඥානෙට තමන් වහන්සේ නැමි සර්වඥන් වහන්සේ නැහැර ලෝ කිසිම සාස්ත්‍රෝගේ නැති බව උන්වහන්සේ දකිමින් මහා කරුණා සමෝපය සමාදිනවා. ඒකයි නිදහසේ ආදිත්‍යෝ පුතන්වාසෝපි ලෝක සංවාසය ලෝක සත්‍යය ජීවිතෙන් දැවෙනවා ජීවිතෙන් දැවෙනවා විඥාණයට සමතේ ලෝකෙසිනෙත් නැතන් කියලා පස්සම්කානම් මෙමින්ද තුනා බුද්ධානම් භගවන්තානම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ సంతානෙහි මහා කන්නා උක්කමති මහා කරුණා සමෝපේ සම්මදිනවා. මේ ප්‍රාර්ථනාවේ සිද්ධිය. සරිලුම ලෝක සත්‍යය ගැන සරුවත්යන් වහන්සේ විවිධ ආකාරයෙන් මුලින් දකිනවා. ඒ නිසා තමයි මේ ලෝක සත්‍යය ගිනිගෙන දැවෙනවා කියන්නේ. මොකක්ද මේ ගිනිගෙන දැවෙනවා කියන්නේ? කවුරුත් පිටන්නේ මොකක්ද මේ ලෝක සත්‍යයේ දැවෙන ගින්න කියන එකනේ ඇත්තෙන්ම ලෝක සත්‍ය මහා ගින්නකින් දැවෙනවා ඒවා කියනවා නම් වශයෙන් 11 එයින් තුනකින් කෙලෙස් ගිනි. අටකින් දුක් ගිනි. කෙලෙස් ගිනි හැටියට හඳුන්වනවා රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න. දුක් ගිනි හැටියට හඳුන්වනවා ජාත ගින්න, ජරා ගින්න, මරණ ගින්න. ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දෝමනස් ගින්න, උපායාස ගින්න. මේවා ගින්නම හඳුන්වන්නේ සරුවක් යන මාතෘකාවනේ. ගින්නක් යන අසුරෙන අසුරෙන දේ දවා ගන්න ඒ නිසා මොනතරම් දරදමා ඔක්කොම ඒක අලු කරලා ගන්නවා. ඒ විදිහට අපෝන නමුනේ සියල්ල දවා ගන්න අනුකරණ සුළු ස්වභාවයෙන් මෙතන ඉන්නේ කියලා අපි කියනවා. ඒ වගේම ස්කන්ධ පංචකයේ මේ මහා දිනු 12කින් නිතරම දැනෙනවා දැනෙනවා. ඒ දැමීමේ නිමාවක් නෑ නැවතත් ස්කන්ධ පංචකයේ ඒ දැමීමෙන් කෙලීමේ යුතු පරම්පරාවකින් පවතිනවා පටිච්ච සමුප්පාදයේ සඳහන් වන හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව උදේ. එනිසා සරුවත්යන් වහන්සේ මහා කරුණාවෙන් හිතනවා මේ විදිහේ කොරස්මා දුක්ගින්නකින් දැනුනේ ලෝක සත්‍ය නාලන්නට තමන් වහන්සේ සොයා ගන්නා ලද සතර මඟ ඵල නිවනතියද මේ නාමෝත්තර ධර්මයේ හැර මෙන්නේ කිසිලක් ඇත්තේ නැහැ කියන තුන්වාසේ ගණගෙනයි ඒ විදිහට මහා කරුණා සමෝතක සමාධියමයි. මෙතන කරුණාව කියන තේරුම අපි සලකා බලමු. පරදුක්ඛේ සති සාධුණං පදේකම්පණං කරණෝපීති කරුණා. අනින්‍ය දුක්ඛ ප්‍රතිපදම සත්‍යම සූත්‍රාංගයේ හද සංකාණයේ කරුණාවෙන් එක්කම බව කරුණාවෙන් මුදුන බව මුලින බව ඉස්සෙල්ලා කියන ගැඹුරු ප්‍රඥා ඥානනා කියන ඒ කියන්නේ ගොඳු රූපයේද මේ ජීවිතේ හදා ගන්න තියෙන ගොඳු රූපයේද යන්තම් රශ්මි දැනෙනකොටම ඒක නිවෙනවා. ඒ වාගේ හදසංතානේ මුරුදු භාවයට පමුණු යන්නේ අනුකම්පාතාවකට බවට පමුණන ස්වභාවයට කියන කරුණාව කියලා. එවාගම දුක්ඛිතෝසු අසාරුයේ පිණිති කරුණ. දුක ඇති අය දකිනකොට ඔහු කෙනෙහි බලවත් කරුණා බැරිමින් කරුණා බැරිමින් බලනවා. ඒ වගේම හිත පතුරු වෙනවා. අනේ මේ පුතුන් අතුල්ලියලා කියලා හිතෙනවා. ඒකත් එහි කරුණාව කියලා හඳුන්වනවා. මේ කාරණේ වෙන්නේ දුකටපත් වූ සත්‍යය. ඒ වගේම ස්වභාවයේ ඉහි ඉන්ටර්නෙට් එකේ කෘත්‍ය සම්පත්තිය හැටියට හඳුන්වන්නේ අතුරුගේ දුක නිවාරණ ස්වභාවය. ඒ වගේම දුක්ඛිත සත්‍යයන් තමයි අරමුණ. ඒකත් මේ කියන්නේ කරුණාව බුදුරජාණන් වහන්සේගේ තියෙන ලෝකයේ කිසිම කෙනෙකුට නොපෙනෙන කරුණාවක්. මේක සත්‍යය හිතන්නේ ඉස්සරහදී තියෙන කෙනෙක් වැඩේ මාර්ගයක් තියෙන කෙනෙක් අත්පාසින් ගිරින් කෙනෙක් වාගේම අනතුරුද කොටක් ඕකෙන දුක විසේ කරුණාව හිතෙනවා නනවත් අය නමුත් එකමනක් සරුවක් යන වාසිය කරන්නේ දෙවල වෙන්නේ දෙවියන් බහල වෙන්නේ බඹ ගතියන් පවන්නේ දුකින් තේනවා නේද ඒ මොනවාද දුක මේ කියන එකලස් මහා ජීවිතේ දුක මේක නිවාරන්නට ඕනේ මේක නිවාර නමුත් තමයි ඒ අතෝ සදාකාලික සැලසීමේ සරිසෙන්නේ කියන කරුණ වාසිය දක්වන කරුණාව. සමාජ ප්‍රස්තාව කරමින් දසාකුසල් කරමින් පරිසතුමන නැත්තෝ දකිනවා. ඒ වෙනාලු කුණාතේ මහා කරුණාවෙන් බලන අනිමියත නැත්තා මේ සපක් විඳිනවා කියලා හිතුවාට කිසිමෙක නිරුද්ධ වෙච්ච ගමන් මේක නැත්තා නරකාදී අපායට යනවා නේද? අනේ මේ තනත්තා ඒ දුකෙන් අතුමිදෙන්න තවස්සා සැලසේවා කියලා අනුකම්පා කරනවා. මෙන්න මේවා මේ සරුවත්මන් වහන්සේගේ අධිසංකාරී වත්නා වූ ලෝක සත්‍යයෙන් පිටින් එකලස් මහා ගින්නකින් කාටන් යපේන ගින්නකින් දෙවි දෙවියන්වා වූ සත්‍යයන් ගොඩනගන්න පියවන කියන මහා කරුණාවයි වහන්සේ දිනපතා ප්‍රවතුන ලබන්නේ විසුහතර කෝටි ලක්ෂවාරයක්. එන්නේ සරුවත්මන් වහන්සේගේ මහා කරුණාවේ ප්‍රධාන අරමුණ අනිහිංසාවයි. ඒ අනුමතාවට උසස් ගුණේ ලෝකයේ ප්‍රත්‍යවශ්‍යයි. සාරවත්මන් වහන්සේ මේ දේශනා කළ තියෙනවා. බුද්ධ යටේ සරස. දස දිශාවෙන් අනිදලා ගන්නේ. තමාගේ ජීවිතයට වඩා ප්‍රේමනාත පුද්ගලෙ ප්‍රේමනාත වස්තුවක් ලෝකේ පොදුවක් නෙමෙයි. බුද්ධ යටේ සරස දස දිශාවෙන් මුලින් පැතිරෙදලා ගන්නේ සමාජයේ ජීවිතයට වඩා ප්‍රේමස්වර සමාජනේ. මේ සමාජයන මේ සමා වගේම ලෝකයේ තේමෝම ලොකු කුඩා සත්‍යය තම සමාජයේ ජීවිතයට ප්‍රියමනාපයි. එනිසා සමාත හිතසුව කැමති නම් සමාත ලොමු යෝතුනාසුව ලැබුණු කැමති නම් මේ ප්‍රේමනාප ජීවිත ගත කරන ලොකු කුඩා කිසිම සත්‍යයකට හිංසා නොකරේවා කියලා සරුවක් යනවා අනුශාසනා කළා තියෙනවා. එමත් නිසාද බුදුරජාණන් වහන්සේ නිරතුරුවම සලකා බලන්නේ තමන් උපමා කොට ගැනීමයි. තමා උපමා කොට ගැනීම දැන් තමන්ට තම කිසි කෙනෙක් බලනවාට කැමති නැහැ. දානවාට කැමති නැහැ. අනුතරාක් කරනවාට කැමති නැහැ. පාඩුවක් කරනවාට කැමති නැහැ. තමන්ගේ ජීවිතයේ පුසා පීඩාකාරී තත්ත්වයට අකමැති නම් මොවසි කිසිම සත්‍යයක් තම තමාට පුසා පීඩා වෙනවාට කැමති වෙන්නේ නැහැ. ඒක නිසා තමන් උපමා කරගෙන බොහොම කුසීන සත්‍යයක කරුණාවට තියෙන යුතුයකේ නිකායේ ඒ සරුවත්යන් වහන්සේ අපට අනුශාසනා කළා කියන්නේ. විශේෂයෙන්ම කරුණාව නැති නිසා තමයි සමාගෙන තමන් හරියට තේරුම් නොගත් නිසා තමයි බොහෝ සෙයින් තුෂාපාරි ගෝවන් ලෝකේ පහළවන් සිදුවෙන්නේ. පසුගිය කාලෙකදී ශ්‍රී ලංකාවේ එක මෞපිය දෙපළ පිට දරු තුන් තුනක් සිටියා. එයින් වැඩිම පුතා සසුන් ගතේ බුදුසසුනේ රහත් වුණා. තාතන් වහන්සේ නමකුන් වහන්සේ නතරදෝතියේදී නිවනටපත් වුණා. තාතනම්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා නම් කෙනෙක් ඉන්නවා මොහොතේම අයිනවා. මේ හතර දෙනාම පිනක් ගහනවා ගැන හිතුවේ තමන්ගේ ජීවිතය ගැන පමණක් හිතමින් කියන්නේ ජීවත් වීමේ ප්‍රශ්නය වලට ගොඩක් කරමින් මොහොත දුකේ ජීවත් වෙනවා. ඒ අතර අපිට තියෙන ආහාර ගෞතමතුන් මේ යතුණු පුරක් ගාමන් නොකර තේලයක් කරක් පියතුමා නැතිලාදී ඒ වක්ත අසරපතගෙන ගෞතම රසරපතගෙන වුණා ඒ මෞතුන් ජීවිත තමන්ගේ වැඩ කරන හිතා හිතා විශාල සීලයක් ගුණයක් පිළිනේ ඒ ජීවිත මහාසාවේ මෙලගෙන් ගැඹුරු දෙනක් වුණා එවගේම නැගෙනිය කිසිම කෙනෙක් ධර්මයක් කරගෙන ජාති සාරසමින්ගේ දොරටේලා හිටියා ඒකනත් අකාලේ මරණයට පත් වෙලා ජනමියක් වුණා. ඒ ජනමියාව අහෝනා ගැරණි දෙන්නට ඉලගත්තා. ගැරණි දෙන අහෝනා වුණාට පුනා ගැරණි දෙන්න ගිනගත්තා. ඉතින් මේ වුණාගෙන් මේ වස්තුකේතියක හරණේකාරය ගෙදරින් මුතුම මාළි මොකද කරේ? පුරා මරාගත්ත බොහොම හරි. මරාගෙන ජනමියට ගෙනල්ලා එක ආගාතු ස්වාමීන් වහන්සේගේ මසුත් එක්ක ගාම දෙන්න පුළුවන් කියලා. රහතන් වහන්සේ දෙන්න වැඩි වැඩි සුන්දර කළා. එහෙනම් මාගේ කියනවා මගේ මේ කතාවේ හඳ බඩ කරන්නේ ඇත්තටම කපා බලන මෙන්න ගැඹුරක් තියෙනවා. ඒකත් වෙන කරන්නේ මෙන්න ගැඹුරක් තියෙනවා. මම කියන්නේ මම දන්නවාද මේ කාර්ය සාදා කවුද කියලා. අනේ මම දන්නේ. අනේ මගේ මේ හොඳක් නෙවෙයි අපේ තුන. මේ ගැඹුරු ගැනගෙන කියලා අපි අහනවා. මේ ගැඹුරට අපි වන්නේ. දැන් මේ මල්ලි හදාන්නේ අපේ තාත්තගේ මස්තකක් හදාගන්න ඕනේ කියලා කියන ලෝකමය මල්ලිට නෝටම එපා වුණා. සම්පූර්ණයෙන් ඒ ඔක්කොම වරදාලා. ඒ ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා සසකට බය වෙලා මේ විදිහේ සංසාර මිත්‍රද මිනිස්සු වෙලා පිළිසනුන් වුණා නේද කියලා අන්තිමේදී එතුමා පැවිදිලා පුණ්‍යසිල්ලා කළා සසකට කිමිදී සතරමඟ පළපිරෙලින් අමාමහ නිවන අවබෝධ කරගත්තා. මේ වගේ රහතන් වහන්සේ නමක් හරියට පරිවිශනාත්මක අපනා නුවණින් කටයුතු කරගෙන සමර්ථනයි අද උනත් මේ බොහෝ දෙනෙක් ප්‍රාණඝාතය කුසලින් වලින් නැති ඒවාම සිදුවීම් කොච්චර සිදුවෙනවද ඒකා අපි නිතරම සලකා ගන්න ඕනේ අපේ ඉදිරියෙන් ඉන්න මිනිස්යන් විතරක් නෙවෙයි මේ පුරු කුහුඟාන් විශ්වාසයෙන් ප්‍රවා පෙරගාතුල අපේ අනන්ත වාරයේ නෑයෝ අපේ ජනෝපිය අපේ සහෝදර සහෝදරියෝ යහපිරිතේ මාධ්‍ය භූතේ මිනිස්යන් විරෝධ කරනවා ඒ මඳුරන් නටන්නේ බොහෝම වැඩ කරනවා. මෙහෙම ගහනවා. නමුත් ඇත්තටම අපිත් ඒවාගේ අනන්තවාරවල මඳුරු වෙලා හිටිය. ඒ මඳුරු තනන්තරවාර මනුස්සයන් වෙලා හිටිය. අනන්තවාරවල සබ්බේ රැගෙන, සප්පිතුල ගේලා, බබලවත් හිටියා. සංසාරේ දෝෂයෙන් මඳුරු වෙනවා. මේ කරා පිරමිට ප්‍රාර්ථනා මේක තමයි සතර ස්වභාවය. එනිසා තමයි කිච්චසෝ තමයි හැමදෙනාගේ කියන දලිතුරන්නේ එහට තේම නොතුනේ කිසිම සත්‍යයකට හිංසාවක් නොනේ කියතේ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කරුණාගුණයට නමස්කාර කරමින් සත්‍ය හිංසාවෙන් වැළකීමයි පින්තුනි ඒක පුරා සතුටු ඝාතනය කිරීමෙන් ප්‍රලෝකිතම අකුසලයේ දී යනවා ඒ කොහොමද බලන්නේ අපේ ලංකාවේ දීප්‍රදීප කල්යාණ පිටසහ සංඝහන්සේ කලමිතොස් රාජ්‍යරුවන්ගේ කාලේ කලමිතොස් රාජ්‍යරුවන්ට එතුමාගේ සහෝදරයාට අකුරු ගැන්වීමක් රහතන් වහන්සේ. ඒ රජතුමා තමන්ගේ ආචාර්ය මහන්සයෝගේ කලමිතොස් කල්යාණිතොස් රහතන් වහන්සේට සරදාම ජිතර දානි ආරාධනා කළා. ඔය අතරතුර පුදුම දෙයක් වුණා. ඒ රජතුමා මේ සහෝදරයා කලමිතොස් තමගේ අයිති සම්බන්ධයක් ඇති වෙලා ඒක රහිතමාට දැනගන්න ලැබුණාන් පස්සේ වහාම මේ සහෝදරයා රටින් එහා මෙහා සංගරී ගියා. ඒ අපරස්ත ඔහු විප්ලවයක් ලැබෙලා සරපුරුෂයෙකු පරිදි කරනවා මේ රහතන් වහන්සේගේ පිටුපසින් අනිවාර්යයට යන සලසුව සාමාන්‍ය භික්ෂුවක් ඇටියෙට. කල්පනා වික්‍රා මේ රහතන් වහන්සේ ගංගාධර්ම ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පිටිය. රහතන් වහන්සේ කියලා රහිතමා ගංගාධර්මේ කිසිවක් වෙන්නේ පිටල කතා නැතුව දානෙට වැඩිය. දානමගේ ආපහු පිටත් වෙනම රජතුමා රජු මොහොතයි දෙන්න පසු ගමන් ගියා ටික දුරක්. මාළිගාවෙන් දැනලා. ඊළඟට ආපසු සමුගෙන්නේ රජතුමා රජවාසන පැත්තට හැරිලා එනකොට අර චාරුකුලුට තීරණ ගහාරිය අර යෝම නීති කර විසලත හොරගන්නේ. ඕක රජුන්ට ඇහිලා මහා මේ කතාවගෙන දැන් මහා මේ රහතන් වහන්සේගේ අතුරු තාතන් වහන්සේ වෙන්නේ රජුගේ තමන්ගේ සහෝදරය ඉගෙන ගත්තේ එනිසා ඒ සහෝදරතුමාගේ අතර රහතන් වහන්සේගේ අතර හා සමානයි. සාරිපුත්‍ර අස්ථානකෝ කෙරෙන්ගත් රහතන් වහන්සේ ගැන මේ විදිහේ අනිත් නිත්‍යයක් මේ වික්ෂුන් වහන්සේ මෙහෙම යොදවන්නේ කියලා අර සාරිපුත්‍ර යන්නේ යාලා ගන්න බැරි වුණ අනේ මේ රහතන් වහන්සේ අල්ලගන්නේ සෙන්පතාවෙන් ඉඳලා සිංහන් කරනවා. මොනතරම් පුදුම ප්‍රවපයක් රජුන් සිද්ධ කරගත්තේ යොමු පොත්ලා මහා සාගරයෙන් ගැන ශ්‍රී ලංකාවට පොත්ලේ ගව ප්‍රතාපදරට ප්‍රඥාන් ශ්‍රී දානත් විනාශ කළා. එනාවේ නේද පින්නතුනි අර දේවී කියන සාදු කුමාරිකාව මේ රට ජාතිය වෙනුවෙන් මුහුදට දිවිවෙන්නේ මුහුදට සත්‍ත්‍රීය රෝටි. ඉතින් ඒ රහතන් වහන්සේ ඇයි මේ කතාවේ පින්වාන් පාන කරන අපසමයකට මුල් කරන්නේ? ඉන්නතුනි තාම ස්වර්ග අපසලයක්. එයාගේ මේ අකුසලයේ දෙවි යන හැටි ඈත අතීතෝ කාලේ පුණ්‍යහන්සේ බොහෝ කුසල් පාරමී පුරාගෙන යන අතරත ගොතම නම් එක්කලා ගොතම නම් එක්කතියෙන් ජීවත් වුණා. ඒ අතරට ගවගාලේ පිළිගොලා ඒ කිරි උණු කරන වෙලාවේ උණු කරන්නේ ඉස්සෙල්ලා තොරහක් පිටේ නැස්සක් ලකුණා. මේ නැස්ස ගොඩදාන්නේ පුරුණා. මේ නැස්ස ගොඩදාන්නේ පුරු මොකද කියන්නේ නැරිච්චා කියලා පිළිවෙල කෙරුවා. ඉතින් නැස්සා පිළිච්චක තැම්බෙලා මරුණා. මේ අකුසලයේ පුහුසේ නේද? නමුත් තුන්ක අකුසලයේ මොනතරම් භයානකද? ඒ ගෝපුලාමයා ඒ පාලේ ඒ පාපෙන් අලීකේ උපන්නා. කවුද කෝටි ගානක් දුක්ඛිනෙලින්දලා තමයි නැවත නැවත ආවේ සුභපේකට පෙර ගොඩාක් පින් තිබෙච්ච නිසා කුසල් තිබුණා නම් අස්සේ බොහෝ කුසල් කරපු තේ මේ ශාපත් කරද්දී නමුත් මිනිස්සු වශයෙන් ඊට පෙර වාර 499 වාරයක් කෙල්කටාරමේ මනරුම් කන්නේ ලැබුණා. එතකොට කෙල්කටාරමේ මරාදන්නේ කවුද? මිනිස්සුන් මිනිස්සුන් විසින් මේ මරණය සිදු කරන ලැබුණේ. ඒ සියල්ලන් එතකොට මිනිස්සු ඝාතන අපසලෝනියද? නැත්නම් මේ අපසලෝන් මහා කෙරෙන්නේ නමුත් උන්වහන්සේ නිසා මොනිතරම් පිරිසක් අකුසල රැස් කරගත්තද? ඒගොල්ලන්ගේ සසල කොච්චර විපාක ලැබෙයිද? ඒවාගේම මේ අන්තිමට පන්සියෙනි ආත්මයේ තේ විපාකයෙන් දෙරහත් වෙලා. ඒ රාජකුමාරට ඒ රාජපුරුෂයන්ට අන්තානන්තයේ කර්මින් විපාක නියද අරහන්ත ගාතනි. ඒගොල්ලෝ කොච්චර කලක් දුක් විඳීද? ඒගොල්ලෝ නැවත මනුෂ්‍ය ලෝකයට මොනතරම් අකුසල විපාක විඳීද? මේ තරම් බලමු ලෝකයෙන් සංඛ්‍යාත කෙනෙක්ව දෙවි යන භයානකයි. එනිසා කාමක දාසකෙකුට දැනගෙන හිංසාන වෙන්නේ කියලා ප්‍රවතුනේ අපට මේ සංසාරෙ පිට කර ගන්නවා පමණක් නෙවෙයි. මේ ලෝකයේම ආශිර්වාදයක් අපට ලබා ගන්න පුළුවන් වෙනවා. ඉන්නකම අහලට පුදුම සිද්ධිය ඒ කියන්නේ කිසිදු උලකින් ඕරගෙන ගොකුළු ළමයෝ කියලා කිසිදු උලකින් නැස්පත් වෙන්නේ ඒ පාපේ නිසා හේතු දුක් නිරැඳිනා ආත්මාව හාරසියන් වුණාවාය කිහිරුලේ ඔය ප්‍රදාමයෙන් ලැබුවා මිනිසෙකු ඇති. මේ තරම් පුදුමින් පුංචි අකුසලෝකවා විකාශ වෙන්න ගියාම. ඒ වගේම පන්සිමුණිය ආත්මයේදී සරත් නෝරේකදී සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය උතුම් උපාදකුත් නගහන්නේ. මේ රජගහනුවර මෙතුමා හොඳ උසස් මානසික බ්‍රාහ්මණ මානවිකයෙක් වූ බොහොම ලස්සන ශරීරය නම් රුක්කේ කියලා. ඒ අතර වස්සකාර කියන මනුග මහා මාත්‍යාගේ ගියනී සරම්පාවා දෙන් දින්න අතර ඒක ප්‍රතික්ෂේප කරලා මහණෙනි. මහණෙනිට අලුතම චරිත මහ රහතන් වහන්සේට උදලාබාරණය කැදෙලා අන්දරට ප්‍රසදා උදේනි ඒක දුකු ඉන්නපාත කරගෙන ඉන්නේ සාමණේර උත්තර සාමණේරයන් වහන්සේ පාත්‍රය කරමින් ඉන්ද්‍ර පාන්දර පිටත් වුණා. ඒ පිටත් වෙනා අතර යෝමනාරාමයෙන් පිටත් වෙලා පොකුණක් යන මේ පාත්‍රයේ පියලා මිනිස්සුම ගන්න පොකුණට දැක්කා. ඒ අතරේ ව්‍යාපනා පොහොරංචුවක් පස්සේ රාජපුරුෂයන් දුගණි නෙමෙතේ පොකුණේ කන්තිදී භාණ්ඩ ගොඩාක් පොඩි බඳක ගෙවිලි ඊවා මේ පාත්‍රයට දාලා දුන්නා. රෝගීවිතේ බෝධනන්නේ. ඉතින් අර ප්‍රශ්නෙන් ආපු රාජපුරුෂෝ මේ පාත්‍රයේ පොඩියක් කියනවා දැකලා බලනවා මේ ගෙදර බලනවා. ප්‍රශ්නය කුඩා සාමණේරයන් වහන්සේ අල්ලාගත්තා. උදාතොට දැන් අවුරුදු 20ක තරම් හොඳ දෙන්නේ බොහෝම ආසනාවන්ත කෝපයක් ඇති ස්වාමීන් වහන්සේ. අල්ලගනින් රසකාන මඟ මහා මාත්‍යාට බාර දුන්නා. මෙන්න මේ ජයගනික උත්තරම් කරේ කියලා. රසකාන බ්‍රාහ්මණයා දැන් අමර අමනාපෙන් හිටියේ. තමන්ගේ දියණිය සරණපාව නොගත්ත නිසා. ඒක නිසා පිළිවෙල කිසියම් රබෝ භාගයක් නැතුව පිළිවිලේ ප්‍රබන්ධනය කළා. අනේ ඉතින් පිළිවෙලේ ඉන්දෝපමී කුඩා ස්වාමීන් වහන්සේ කමානිකා සරෝත් මහ රහතන් වහන්සේ දෙවියන් සේවා බැලුවම මෙන්න මේකට. ඊට බුදුරජාණන් වහන්සේට දනුන් දීන විශාල පරිපූර්ණතාවක් ඇත්තේ සරණත් සම්මුදිනක. එනම් සරෝත් වහන්සේ උත්තර සාමණේ ගන්වාසි කිසික අත කියලා බොහෝම කරුණාවෙන් කතා කරන උත්තර දුක්ඛ දුක්ඛ මේකේ වස්කාර මගද මහා මාත්‍යද වරදක් නෙමෙයි රාජපුරුෂයන්ගේ වරදක් නෙමෙයි. මේක තමන් සසර දියතරගත මුන්නනේ දී අකුසලයේ උපාකයක්. ඒකේ මෙස්සක පිටුරලක නිද්ද. එදෙනාම එනිසා දැන් මේ අන්තරිනවාරය යෝගෝ උපාකතු මොහොතයි. එතන කියන්නේ තේපාත නෑ මුන්නේ මේක නෝ කරන්නේ කියලා භාවනා වරමුණක් දුන්නා. විමුක්තිකම රහත් වුණා. පුනහ ඒ විපාක වලින් අවසන් වුණා පමණ කෙනි මතු සතරින් ඉන්නේ කෙනෙක් සංසාර දෝෂයෙන් අපි මිදුණා. මේ බලන්න පුණ්‍ය අකුසලේ පවා දෙවියන් හැටි. ඒ නිසා අපි සෑම අනුකම්පා කරන් ඕනේ මේ කුඩා මෙසුවඳුරුවෙන් සතුන් දෙපවා. ඒ කියන්නේ මේ එළුවන්, ගැටළුවන්, කුකුලන් ආදී මොහොත් පිළිහි සත්ව ඝාතනය කිරීම මුදන්නා සමේ සිදුවන දෙයක්. එහෙනම් අකාලයේ කුසල මහරජතුමා මහා යාගයක් කරන්න ගියා දවසක් ඒ කියන්නේ කුමාරයන් සිය කුමාරිකාවන් සිය දාසයන් පිළිවෙල දාසයන් පිළිවෙල ඔක්කොම සත්‍යම් කොටාක අතරේ සිය කීදකින් අරගෙන විශාල යාගයක් කරන්න සෝදානුනා මහා බයක් ඇති වෙනවා. ඒ බයට අග්‍ර පුරුමිත්‍යා මොකද කියන්නේ මේක කරදරයක් තමයි ඇති කරන්නේ මේ මහා යාගයක් ප්‍රදාගත්තේ. ඒක දැනගෙන මල්ලිකා දේන රජුන්ට දෙස්තිවා මහා පරිමාණී තේම ගන්න පුළුවන් වුණාට මුචින බුද්ධාක් නේද මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ළඟම විහාරය යදින්ම ජීතවනාරාමයි එන්නේ පොහොර පියාතුනේ මේ මහා පෞරස්තරන් දැනි වහාමියන් බුදුරජාණන් වහන්සේ ගන්න එක උත්තර දෙන්නේ එතරම් කියන බුදුරජාණන් වහන්සේ දෙවියෝ ඒ කොම් කාරණා බහදා දීලා ඒ පාපය අතුන් දෙවුවා ඊට පස්සේ සංඝ සභාවේ සාකච්ඡාවක් පැතුණා මේ මාළිකා පුදුම විදිහේ බුද්ධිමත් වැඩක් නෙවෙයි. පරිතුමා මේකා විශාල පාපේ තුන් බෝධත්තා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ මාළිකා වදිනකමක් නෙවෙයි. මේක පෙර ඈතම කාලෙක පුදුම විදිහේ මේ වාගේ අධිගාමිය කියලා කියනවා. ඒ මොකද ඒ කාලේ මුතුන් රාජ මහේතුකාවක්. ඒ කියන්නේ උද්දේශයෙන් කියන රජතුමාගේ රාජ මහේතුකාවක්. ඒ කාලේ රජවරුන් කියන සීයා ඒ සියගෙනාගෙන් බාලම රාජකුමාරයා තමයි උද්දේශයෙන්. එතුමාගේ විදිහාත්මේ විෂය තමයි ධම්මදින්නා කියලා මෙතුමිය කාලේ. ඒ අතරතුර ධම්මස්මරේ ප්‍රධාන රාජකුමා තමන්ගේ ශක්තිය යොදවලා මුළු මහත් රාජධානි සියයම අත්කරගත්තා. ඒ අත්කරගත්ත එක්තරා වෘක්ෂ දේවතාවකට බාර වුණා. මාතේ තරුණ වයසේ රාජ්‍ය ලැබුණා. මම මුළු 100ක් රජවරුන්ගේ සමග විසවරුන්ගේ මේවත් වලින් දී පූජාවක් කරනවා කියලා. කපෝලයෙන් රෝගී පිනෙනුසයි රෝගී ස්වරභාවයෙන්සයි රාජ්‍ය සියමත්පත් කරගත්තා. ඔහු හිතුවා කපිටුගේ ගෝණතානුභාවයෙන් තමයි මට රාජ්‍ය ලැබුණේ. ඒ වගේම මේ දුජාමුද්දීක අත්පත් කරගන්න පුළුවන් වුණේ කියලා තමන්ගේ බලසේනා වේදනාරය කොම රජවරු රජ විසෝමරු අලකට ආවා. හැබැයි ධම්මජින්නා කියන්නේ මේ මහේශිකා එනකොට ගර්භණී හිටිය. එනික අනුකම්පාවට යතුනේ වෙනාගෙන. ඒ අතර අපේ රුක්ෂේ අදී මුහුත දේවතාවෙක් සිටිය. මේ දේවතාවා මහා කරුණාවෙන් යුතු අනීමේ මිනිස්යා මේ රජතුමා මගේ කෙනකින් මගේ මලෙකින් රජයට ප්‍රාර්ථනා නිමි. මේ කෙනා මේසා විශාල අපසේවක් කරන්න යනවා. මගේ විමානද්වාරය අපිරිසුදු වෙනවා. මේක වලක් ගන්න කවුරු හරි පිළිතුරක් ඕනේ දෙකේ හැම දෙයක් කෙනෙක් එක්කම ගිහින් සාකච්ඡා කළා. සතරවරම් දෙවියන් කිව්වා. ඒකේ සම්මේලනයක් ගිරවන්නක් කිව්වා. එතන කිව්වා මට තෝරන වලක් ගන්න බෑ වලක් ගන්න පුළුවන් ඉතින් කෙනෙක් කියනවා. ඒ කවුරු නෙමෙයි කර උද්දේශන රජිනුවන්ගේ විසව ගර්භණීලා ඉන්න ධනදීන එතනේට පෙර දාති පේනවා. එතනේට පෙර කම් බොහෝ ඈත පේනවා. එතනට පුළුවන් මේක වලක් ගන්න. වහා මෙතනියක් ගෙන ගන්න පුළුවන්. පස්සේ ධර්ම ප්‍රතිවාන්ගේ පිළිවිච්චයන් යහතේ දේවතා තුන්ලෙක සම්මාස විරුකාරේ මේ ඔක්කොම ගෙනාවට ඔක්කිනෙන් ගෙනාවෙන යන ධම්ම දිනා ගෙනාවෙන ඉතින් ගෙනාගත්ත පස්සේ ඊට පස්සේ එතුමිය එතුමිය පුදුමනේ ගිහේ ඥානවන්ත වැඩක් කළා අච්චර වැඩිමිට රජදරුවෝ සිටිද්දී තමන්ගේ ස්වාමි රජදරුවාට යන්න උගතෙන් රජුගන් යන්න එතකොට ධර්මස්ථාපිත වෙන මොකද මේ වැඩිහිටියන් දෙන්නේ ඒක අනිත් පැත්තේ නෝනාගේ ඒ මගේ ස්වාමියා මගේ සීලයේ ප්‍රදුණු නෙතුණා ඒක තමයි ගන්නේ ඒක තමයි දේවතාවා සාදු සාදු කියලා එතුම මල්නි පිටින් පූජා කළා ඊළඟට දැන් යන්නේ පජදරුවන්ට වඩා නායකනි ධර්මදත්ත රජුගමන් යාත්‍රාදීනි එන්දිනේ ඒ වගේම දේවතාවට එන්දිනේ දේවතාවට එන්දිනේ ඇත්තට අහනකොට කිව්වා තමුන්නාස රාජමුනි මේ දෙවියන්ගේ අනුභවයෙන් නෙමෙයි තමුන්නාස දෙවියන්ගේ එතකොට දෙවියන් තමන් වදින්න අවශ්‍ය නැහැ කිව්වා. ඒකත් ඒ දේවතාවයල මල්ලකතුන් ඉස්තුති කළා සාධුකාර දුන්නා. ඒ විදිහට ඉස්ත අවස්ථා හතරකදීම සාධුකාර දෙන මෙතුමිය ඇඬුවා. ඇඬුවෙන් පස්සේ සිනහුණා. එතකොට මේ ධර්මදත්ත රාජ්‍යයේ ඇස මොකද වෙන්නේ? දෙවියන් මහන්තම ඇන්නේ ඉතාම රදවත් කාරණයක් සිදු වෙලා. ඒ කියන්නේ පරිජාතීකේ මම සාමාන්‍ය ජනපදයකට සිටුවරක් වාගේ ඉන්න කෙනෙකුගේ ස්වාමි ජීවනයක් වෙලා හිටිය මම ඒකට බොහෝම හිතලා ඥාති පිරිසක් ආපේලානේ ඒකම රසනවල පෑමවා ගන්නේ අපේ දාසීටි කිව්ව මස් හොයාගෙන ඉන්න කියලා මස් කඩේට එදා මස් නෑ ප්‍රශ්න මොකදනේ අපේ ගෙදර ඇපිටෝනේ එහෙම දෙනක් කියලා ඒ මගේ යතිනු එළුගෙන මාරලා එදා ඒ එහෙම මස් සමගම ගානේ දේවල්. කියන්නේ ආහාර සංග්‍රහ කළා, භෝජන සංග්‍රහ කළා. ඒ අකුසලයේ නිසා මම අන්තිම මහා නරකයේ දුක් විඳ. අන්තිමේදී ඥාතනයට එන ගුණක් කියන්නේ අර නිරන්තරව එළදෙන ගින්න මෝම ගමන්ට මාත දෙවිට සුන්දරවම සිද්ධ වුණා. ඒක සිහිනෙම කොටේ මාත සිනහව සිනහතරව නාගමන් එකින් දවස් වෙනා නම් අඳුමින් මාගේ තුමනි මම ඉතින් දුන්නේ එතනදී මම එළුදිනේ ඇඟේ ගෝලුදාට මට මෙරුම් කන්නේ දුනා එළුදිනේක වශයෙන් ඒවම මම කිය දුක් විඳලා දැන් සමන්වහන්සේ මේකා වචනා ආදවරු සිය විසවරු සිය මේ ප්‍රමාණ මොනතරම් දුක් විපාකද සම්මාසපත් වෙනවාද කියලායි මගේ කනගාටුව එතකොට මම දේවතාවරේන මම හිතා තොය සාධු කාර්යලි ඉස්තුතු කළා බොහෝම හරි පිටා මෝගගත් කණුලියක් කියලා මේ රජතුමා විනීතයට ප්‍රත්‍යල වහාමාර සියලු දෙනාට වැඩි කියන්න වැඳලා සමන්තඩා ලාභාලය චාචාර කළ සමාව ගත්තා සමාරගණිය සංගරාධානියට පිටත් කරියවුවා ඉතින් බුදුරජාණන් වහන්සේ ගාන එදා ඒ ධම්මදින්නා තමයි අපේ පෝෂක මානිකාව එදා මේ මුක්ෂ දෙවියතාව නම් සමන් වහන්සේ ලෝතර බුදු සමන් වහන්සේ කියනක පාදලා දැන් එදා ඒ කාලේ ඒ විශාල මුඛත්වයෙන් ගොඩගන්න ලැබුණ රජකමා තමයි අපි මේ කුසල මහජකමා කියලා ප්‍රහදන දුන්නා. බලන්න පින්තුනි ඒක එළබෙනුට මාර්ලා මුඛ්‍ය අපකලින් පාපයක් ඉන්නේ සිද්ධ වෙනා නෑ. මේ තරම් විශාල සත්වඝාතන ප්‍රමාණයෙන් අද කාලේ ගෝපයන් කරන ගෝවියෝ මොනතරම් ක්‍රමීන් නැතනවාද? එවාගේම තවත් තවත් ක්‍රමවලින් ප්‍රාණඝාත කරනවා. ඊට ඉස්සරවාගෙන මේ මෙසූ වලින් සතුන් මරාගෙන නතර කරගන්නවා. මේ අපෝ මොනෝතර සංසාරයකටපත් වෙනවාගේ ඒවා අනාගතය නෙමෙයි වර්තමාන වශයෙන් විපාක ලැබෙන්නේ මහේස් මහා බල සම්පන්න එවාගේම මහා සාමජ්ජතු සංඝාතපත් වෙනවා කියන එක මෙයින් අපට පැහැදිලි වෙනවා එනිසා කර්ම හා විපාකයේ කිනක බොහෝම බරපතලයි එනිසා මේ වර්ෂය ආරම්භයේ කාල පරිච්ඡේදයේදී අපි අනුස්ථාන කරගන්නේ පවතිනවා එදායේ බාරාණසී රජතුමා ඒකා විශාල ප්‍රාණඝාතයෙන් අතුරුණා වගේ මෙතෙක් කල අපාතුන් යම් යම් ස්පාතෝ කුසලයක් ප්‍රාණඝාත සිරිතින් සිදුවනාම මේ නිගණය කරන්නත් මුලින්ම අනුස්ථානෙන් අපේ දැඩි අනුස්ථානෙට තීරතක ප්‍රදානම් බොහොම වැඩගත් වෙනවා දුරුකෝ දවසේදී අනුස්ථානේ තමයි අපි සලකා බලන්නේ ප්‍රාණඝාතයේ තියෙන කෙසේ විශේෂම දෙයක් නෙවෙයි. මේකේ මහලයේ අපේ බුදුරජාණන් වහන්සේ දෙන අදහසට ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් තුනක් තුන්පලකින් ආවා. එයින් එක පිරිසක් වෙනම ස්වාමීන් වහන්සේලා අතරමම ගමකෝ පිටිසුදා වැඩියා. එනිසා අපට ධායිතු අපේ ප්‍රාණාවකට වඩා මුලාකියාගෙන කොටසක් බණ වුණා කොටසක් දාන සූදානම් කළා. එනිසා මේ දාන හේම තුන අයිති කුසියේ පිටු කරල්ලකට ගුණයයි කියලා ඒ පිටු කරල්ල අහසට නැගුණ අසුනදී ඒකත් අහසෝ පියාසෝ කරන්නේ කපුටකගේ දෙල්ලේ පැතිලා කපුට අහසේදීම මැරී වැටුණා ඉතින් අපිට මෙතන අනේ මොන තරම් පුදුම කර්මයක් කරලාද මේ කපුට අහසෝ ජීවත් නොකනේ කර්මපාතෙන් නිදහස්ුන් බැරි වුණා නේ ස්වාමීන් මොන හේතුවක්ද කියලා ඒකත් බුදුරජාණන් වහන්සේ දාලා ඒ කපුටුවා කෙනෙක් ගාතේට දෙන්නේ බොහොම අහතකාරීද ඒ ගොල්ලෝ මොකද කියන බොහොම කන්නලි ගොනි ඒ කුමරක කියන බොහොම වටේනවා කුමරු කරත් ගංගා තුම වටේනවා කරත් මේ පාරි ඒ වගේම තවම ධර්ම උරු ගිහින් පස්සේ තේමාකින් කොච්චර ගහවත් නැගිටින්නේ බොහොම කන්නලි මේ විදිහට කින් කලාවක් මේ දුනාගෙන් වැඩ ගන්න බැරුව මේ මිනිස්යාට බැරි නිසා බොහෝම කටිනවා හිතේ වේදනාවක් ඇති කරගෙන ඉදිරි වලින් සතාව වෙනලා ඉදිරි ගිනි කියලා නැරෙන්නේ. ඔය අකුසලෝ නිසානේ කියන්නේ. ආකාශීය පාරේ කොහොමදම ගින්නෙන් පෙට්ටලා නරිනා. මේ සියලු වාගයන් තුන් හස්ත පහදා ධර්ම දේශනා කළා. ඔයගෙන් තව අනිත්‍යතාව ප්‍රම ස්වාමීන් වහන්සේ මුහුදෙන් එගොඩ ඉඳලා ඉන්නේ අපි මුහුදේ නැමින් වෙනකොට යන මුහුද නැවතුණා. ඉතින් මේ පිළිපෙ උත්සාහ ගන්නමේ නැව ප්‍රධානට බැරි වුණා. පස්සේ කාලකාන්‍ය සලාපයක්ද. මේ වාහයක්ම කාලකාන්‍ය සලාපේ වැටුනේ කපිතාන්නේ බින්දට. ඒ බින්ද බොහොම තරණ වාසේ බොහොම ලස්සන බින්දක්. නමුත් කපිතාන් කිව්වා දැන් මේ එක්කෙනෙක් නිසා මේ විශාල පිරිසක් නියුබස් කරන්න මම කැමති නෑ. නිසා මට පේන්නේ පිළිහැටියට වැලු ගෝලියක් බින්දේ දැනෙන්න හොඳ කරන්නයි කිව්වා. අනේ ස්වාමීනි මේ කාන්තාව අඳාමනාප මොහොත ජීවුණා. අපි හිතුවා මොන තරම් අකුසලයක විපාකයක්ද කියලා අහගමු කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා මොහොනේ ඒකත් තිරු සිද්ධිය පිටනේ උතර ධාතියේට ගොවියේ කොටේ ගිහිදා. ඒ ගින්දරේ හදනවා බාල්ය. මේ බාල්ය හැම වෙලාවෙම මේ ගින්දරේ එක්කම උපාසිකාවෙක් හැම වෙලාවෙම කරන යනවා. කුඹුර යනකොට යනවා, කඩේ යනකොට යනවා, ලිඳ යනකොට යනවා. ඉතින් දකින දකින සමහර මිනිස්සු මෙහෙම කරනවා අනන්න බල්ලෙක්ගේ බල්ලෙක් කියනවා කියලා. එයි මෙතුන් යමරි ලැජ්ජාවට පත් වෙලා අන්තිමේදී මේ සතාව දෙරන්න බැරුව එක දවසක් කුඹරට ගිහින් එනකොට අර කැඳගෙන ඉච්ච කය ජයපුරවල මේ මංගලෙ දෙන්නේ එකතු කරනකොට කය එකතු කරනකොට හැමෝටින් බඳලා වතුරකට දානවා. අන්තිමේ මංගලයෙන් මෙදී ගියා. ඒ අකුසල නිසා මෙතුමිය ඔය වගේ මාගේ කිය දුක් විඳලා ඉන්නා ආත්මාර සීලතුන ඒ විදිහේ ජීවිතේ මෙන්න දෙසිට වුණ බලන්න මහණෙනි කර්මාංග හැටි මම හොදවල් දේරුමක් කියන්නේ තාපිරසක් ගාන මහ ස්වාමීන් වහන්සේ මාසවල් පලාතින් ඉන්නේ අපි අතුරුමඟේ මහා රත්නානික ලැබුම්ගත් ගල්ගෙනක අපි රාත්‍රියේ ගල්ගෙනින් ඉන්නකොට විශාල ගලක් පෙරලා වෙනවා කිසි කෙනෙකුට ඒ ගල දෙවල ගන්න බැරුව අපි 7000ක්ම ගන්නේ කොටේ යන කෑමක් දීමක් නැතුව. අන්තිමේදී හත්තුන් දවසේදී මේ ගල ඉදීම කරනවා කිය. ඉතින් අපට කෑමක් දීමක් නැතුව ඒක නිසා ඒ විහාරස්ථාන ස්වාමීන් වහන්සේලා දායකවරු බොහෝම අපහසුයෙන් අපට කඳු වතුර පොළ අපේ පණතික අරගෙන ටික දවසකින් අපි මේ ආවා. අනේ ස්වාමීන් මොන විපාකයක්ද අපිට මේ ලැබුණේ? මහණෙනි සයමදෙනා අධිනාමනි මේක පෙර ගාතියක ගෞරවයන් බලන ගොපල්ලන් මුසික්මේ කාලේ ගෞරවයන් බලමින් ඉන්න අතර එක්තරා හුඹමකට කය තලමේ තිබුණා. මේ තලපුය අල්ලගන්න මේ මොන කෙරේ වටේට තියෙන සීලොන් තුඩස් විදුරු ගැහුවා. විදුරු වලින් වැහුවා. ඉතින් මේකට මේක විවෘත කරනවා කියලා මහලදී මම තැනක සමත් වුණා. අය දවස් 7කින් තමයි ඒ කාර්යයන් දෙන්නේ. අත්තිනි දවසේ ලොකුමසා පෙරන්නේ උභහේ සිදුරු විමුක්ති කළ ගෞරවාම සෑමක් ගීමක් නැතුව බොහෝම දුරලෝමී කනගොල එළියටා අන්තිමේදී තින් සිද්ධ වුණේ නියත් සංගීත අනුකම්පාවෙන් තියෙන අකදාන පිටත් පෙරහැරියා මේ අකුසලයේ නිසා අමේ තෙන්නගේ නෑමනක් ආත්ම භාව 14ක්ම මෙලොව ගල්මිනේවට කොටු වෙනා අග්ගාස හග්ගාස භාග්‍යනාට දුතුම සිද්ධ වුණා. මේ වගේ පරිවත කුහුරියකදී වුණා අකුසල කර්මෝ නිවීමක් නෑ කියන එක පහදා දෙමින් විශේෂ ධර්ම දේශනාවක් පදාලා තුන පිළිපෙතෙන්න ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙස් නිසා ඒ බණ ප්‍රදයෙන් හරි සත්‍යයකටපත් වෙනවා. එන්නතුන් බලන්නේ ස්වාකෝද අකුසලේ පවා විපාක දීමේදී අප්‍රමාණ විපාකවලට දුක් විපාකවලට පාත්‍ර වෙන්නේ. අපේ අර්ථකථාවේ සඳහන් වෙනවා ප්‍රාණඝාත අකුසලයේ කිරීමේ ආදීනව ප්‍රාණඝාත අකුසලයේ නිදීමේ ආනිසංස මෙහිමයි කියන්නේ. පානාතිපාතේ කියන්නේ මේ අකුසලයේ භාරිත බහුලීය කරකපල අය සසරදී අවිංචේ කියනවා නරකාගිය කියනවා පිරසංආපාය කරනවා ප්‍රේතාපාය කියනවා මනෝලෝකයන් කුසලයෙන් ආවාන අල්පායුෂ වේවා කොල්ලකම විභංග සූත්‍රයේදී මේක හොඳින් දේශනා කළා කියනවා ප්‍රාණඝාත කරන අය ඒ අකුසලෙන් නරකාදියට යනවා. යම් කාලයක යම් වෙන කුසලයකින් මනෝලෝකාවානෙන් මාකුසීම නැති වෙනවා. උපදින මොහොතේම නැති වෙනවා. උපදින පිටදාසකින් නැති වෙනවා. අනුවාසිකින් නැති වෙනවා. මේ කනුකුරුලින් නැති වෙන මේ කෝණාබාධවලින් නැති වෙනවා. ඒකා පරමාසුන්ගේ නෑ කියන තුන්වහන්සේ තෝරලා දුන්නා. මේ වාගේ ආදීනව රහසක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස වශයෙන් මෙහි සඳහන් වෙනවා. අංග පච්චංග සම්පන්නස ප්‍රාණඝාතයෙන් වැළකුණාය හැමදාම හොඳට අංග ප්‍රසංගයක් උත්පත්ති ලැබෙනවා අංග විතරයෙන් නෙමෙයි නම් ප්‍රාණඝාත කරපුවාම ලෝකාම අංග විතරේනවා ආනෝ පරිණාම සම්ප්‍රතිත ප්‍රාණඝාත නොකරපුවායේ දුක උසමහාතේ දුරු නිරෝගී පරක්කත් වේවා නමුත් ප්‍රාණඝාත කරපුවායේ ඒ වාගේ නැතුව බොහෝම අප්‍රසන්න සුඛං කුණිත්තන් යනි සත්‍යයට ප්‍රත්‍යේරවා. ඒ වගේම ප්‍රාණිකාකින් වැළකුණු අය ජව සම්ප්‍රත්‍යත නෝන ශක්තිමත් ජවයක් ඇතිව බවට ප්‍රත්‍යේරවා. ප්‍රාණඝාත කරපුවාය බොහොම දුර්වල පුද්ගලයන් වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහොම සුපිහිටි සිරුපත් නියති කෙනෙක් වාගේ අපේ බුදුරජාණන් වහන්සේ කියනවානේ සිරුපත් වල සම්පූර්ණ බෙදෑමක් මේ සම්කනා ප්‍රයෝජනවා කියන්නේ ඒ වාගේ මෙතන සිරුපත් වලට වෙනවා නමුත් ප්‍රාණඝාත කරනගේ අය ඒ වාගේ සුපිහිටි වෙනවා ඒ වගේම ප්‍රාණඝාතින් රැළතුන් අය දුක් විඳින්න දුක් ඇඟින්න ඒ වගේම සුදු ශරීරයක් වෙනවා ප්‍රාණඝාතේ අපසනේ කරගත් අය ඒ ලකුණු වලින් සම්පූර්ණයෙන් පෝරනවා වාගේම ඡානිකා වන්දෝ මනෝක ශරීරයක් වන ප්‍රාණඝාතින් වැළකුණු අය ප්‍රාණඝාත කරන අය ඔම අමනෝක ශරීරයක් වෙනවා මුදුතා එවාගේම ප්‍රාණඝාතයෙන් වළකින අය බොහෝ මුදු මොනෝ එවාගේම ප්‍රසන්න ශරීරය සූර්යයේ ශරීරයක් වෙනවා ප්‍රාණඝාත කරපර බොහෝ ගොරෝසු ශරීරයක් වේවාට පත් වෙනවා එවාගේම සුතිකා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහෝ පිරිසුදු ශරීරයක් වෙනවා බොහොම පිරිසුදු ශරීරයක් තෝරන ප්‍රාණඝාත කරපා බොහොම අපිරිසුදු අය බවට පත් වෙනවා. දුකඳක් ඇත්තෝ වෙනවා. ඒ වගේම සූර්යතා ප්‍රාණඝාත නොකරපු අය බොහොම නිර්භීතය වෙනවා. ඒකෙන් ඕන රාජසභාවකම පිළිවෙල කතා කරන්නේ ඒ වගේම බොහොම දෙනාගේ ප්‍රේමනාපතාවේ දිනා ගන්න සුදුසු වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපා බොහොම දුර්වල දුර්වංශය බවට පත් වෙනවා. ඒ වගේම මහබ්බලතා සාමගතෙන් වැළකුණායි බොහෝම ශක්ති සංකය බවට පත් වෙනවා. බොහෝම ශක්තිමත් අය බවට පත් වෙනවා. අපේ බුදුගමන් ගාවිතුමා වාගේ. ප්‍රාණඝාත කරපුවායේ හැමතිකම කායික දුර්වලකම් වලින් පෙළීමට පත් වෙනවා. ඒ වගේම විශ්වාස වචනතා ප්‍රාණඝාතයෙන් වැළකුණායිගේ වචන බොහෝම දැහැදිලි වචන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේකට පැටු යන්නේ නෑ බොහෝම ශක්තිමත් පිටක් ඇටය බවට පත් වෙනවා. නමුත් ප්‍රාණඝාතක රූපය මනෝපාන්න බොහෝම පැටු ගන්න සුළු දියුණුවක් බවට පත් වෙනවා. ප්‍රාණින දුක්ඛාන්තික ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකුණු කලේ විසුද්ධාක කිසි කෙනෙකුගේ මේකට අධිභාවනය කරන්න බැරි වෙනවා. බොහොම තේජවන්තයි බාහිරපත් වෙනවා. එවාගේම ප්‍රාණඝාත කරපුවා මනුෂ්‍ය ලෝකතාම හැම තැනකදී මේ තැනත්තා හැම දිනාටම යටත් වෙන කෙනෙක් බවට එවාගේම හේතුනි කෙනෙක් එවාගේම දුබල කෙනෙක් බවටපත් වෙනවා ස්වාමී අරෝපක්ඛමේන අමරණතා ග්‍රාමඝාතයෙන් වැළකුණු සීලත් අය කිසිදාක අන්‍යයන් නිරකන්න වෙන්නේ අංග උපක්‍රමයට පත්වෙන්නේ නැහැ. සාමාජික කරපු ආය සනදාම අංග උපක්‍රමයට ප්‍රවාහයටපත් වෙලා මේ මරණයට පත්වෙන්නේ සිද්ධ වෙනවා. එවාගේම ස්රූපක ප්‍රාණඝාතයෙන් වැළකුණ බොහෝම රූපවන්ත කායකපත් වෙන ප්‍රසාදනීය රූප සම්පන්න ලබන්නේ වෙනවා. ප්‍රාණඝාතයේ කරපු ආය ප්‍රසරදී මනුෂ්‍ය උතුම් පන්තනේ ලොම විමුක්තිය බාටපත් වෙනවා. එවාගේම අප්‍රාණඝාතය ප්‍රාණඝාතයෙන් වැළකෙන උතුම් පන්තින බොහොම නිරෝගී ජීවිත ලබනවා. ප්‍රාණඝාත කරලා බොහෝම රෝගාබාධ වලින් පෙළෙන්නම් බාට ප්‍රත්‍යනා කාසස්වාස අපත්මාරාදී බොහෝ ප්‍රාණක රෝගයන්ට පවාපත් වෙනවා. එවාගෙම අසුල්පිතා ප්‍රාණඝාතයෙන් වැළකුණා යසෝත් නොවනවා. ඒ කියන්නේ සෝතනේ කාරණා ඔහුට ඇති වෙන්නේ නැහැ. දානදාත කරන අයට හැමදාම අමුදරුවන්ගෙන් වෙන්වීම, එවාගෙම පුත්‍ර ධාරාවන්ගෙන් වෙන්වීම, නෑදෑයන්ගෙන් වෙන්වීම ආදී මේ විෂණයන්ගෙන් විපත්තියෙන් සෝත වෙන කෙනෙක් බවට පත් වෙනවා. එවාගෙම මේ මනාතිරිතයෙන් අනුප්‍රයෝග කරලා ප්‍රාණඝාත නොකරපු අය සාමාන්‍ය ප්‍රේමනාප පුද්ගලයන්ගෙන් වෙන් නොවන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ වෙන දුකට ප්‍රත්‍යන්නේ නෑ. ප්‍රාණඝාත කරපය හැමදාම තමන්ගේ ප්‍රියමනාප සියල්ලෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒගොල්ලෝ දීර්ඝායුෂා ප්‍රාණඝාත නොකරපය බොහෝම දීර්ඝාසනින් දෙවි කරනවා. ප්‍රාණඝාත කරන අය අල්පාසනින් දිනෝ බාටපත් වෙනවා. මේ ආදී හේතු කාරණා රාශියක් ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස ප්‍රාණඝාතයේ පිළිමේ ආදීන හැටියට මනුෂ්‍ය ලෝකයේ දුකමනා පිළිමේ සිදුවේවා. නමුත් සතර ආපාදානුලා ප්‍රාණඝාත කුසලයේ නිසා මොනතරම් විපස්සීන් විපස්සීන් සිදු වෙනවාද එනිසා බෞද්ධයන් වශයෙන් පවා මේ මිනිස්යන් වශයෙන් බෞද්ධ බෞද්ධ හැමදෙනෙකු විසින්ම සලිතුවන්නේ සාමාන්‍ය ජීවිතයේ ප්‍රමා ප්‍රේමනාත බැවින් මේ සමාවන් වෙන්නේ සියලු සත්‍යයන් සැපයට කැමති බව සලකාගෙන ඒ සියලුම සත්‍යයන් එක්ක සමවිතයි මෛත්‍රී සිත පවත්වමින් කරුණාව දක්වමින් තමන්ගේ හිත විවිධ කර ගැනීමයි අත්ථෝපමාය සම්දේශං සත්තාන සුඛපානතං පස්සිට්වා සමතෝ මිත්තං සම්මසත්තේ සුභාවයි ඉගෙන තමාතුමා කොටගෙන තමා සතේට කමුතු බවසලකාගෙන යවති සීල සත්‍යන්නේ ඒ වගේම සතේට කමුතු බවසලකා උනත මෛත්‍රී ප්‍රතිවිජී ප්‍රීතිල පූර්වාචාර්යයන් වහන්සේලා කොට කම්මලා තියෙනවා එනිසා අපි හැම වෙලාවෙම අපේ චිත්තසංතානී මෛත්‍රියෙන් පුරවා ගන්නට ඕනේ. කරුණාවෙන් පුරවා ගන්නට ඕනේ. අපේ මధుරයේ කියන්නේ විඳින්නාව යම් හේතුවකින් විඳින්න පටන් ගන්නනම් ඒ කරන්නේ නැතුව අපි මෛත්‍රී කරන්න පුරුදේමානම් ජයගත් වෙනවා. මේ සතා සතරදී මගේ පියා, මගේ මව, මගේ සහෝදරය, මගේ සහෝදරිය, මගේ දුව පුතා අනන්ත වාරවල මම සතරදී මඳුරේ කළා මේ වාගේ අනන්ත වාරවල අනුන් පීඩා කළා කියනවා. සෝපතානිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මගේ මේ මෛත්‍රී සාරක දීවරණය මధుරවාගිතේ කුසාසිත පහළනේ සුභිතේ කෘතකේවා කල්යාණ මිත්‍රයන් ලබාගෙන දාන ආදී කුසල් පාරමිතා පුරා සතර දුකින් මිදී අමා මහ නිවන් දක්වා වාසය මෛත්‍රී කරන්න පුළුවන්. ඒකෝත මధుරවාගේ මෙසු සරණගතවන්නේ නේ. මේ ධම්මී නිසස් කුසලයෙන් මුදුන්පත් වුණා. මේ විදිහට සලකා බැලීම පිළිතුරු අපට හැම වෙලාවෙම හැම ඉරියව්වකදීම පුළුවන් මේ මෛත්‍රියයි කරුණාවයි දෙක අපේ චිත්ත සංකාරණය පුරවා ගන්නට ඒ සමාධි චිත්ත සංකාරණය මෛත්‍රී කරුණා දෙක දිනු කරගත්තා නම් ඒ මෛත්‍රී කරුණා ගුණය දීපකතගෙන ප්‍රාණ බැරි සියලයක් නෑ ප්‍රාණ බැරි ප්‍රතිපත්තියක් නෑ හැම උසස් විනයක් පූර්ණ විතර ගන්නේ මේ මෛත්‍රිය මේ කරුණාව උපනිශ්‍රේ වෙනවා. මෙන්න මේක නිසා කර්මවල විපාකයේ පිළිබඳව මනමින් නුවණින් තේරුම්ගෙන හැම වෙලෙම මේ අකුසල කර්මයන්ගෙන් වෙන්නේ කුසල කර්මයන් ඉගෙනට අපි අදිස්ථාන සබා ගන්න මේ විදිහට අපි සලකා ගන්න යතදු මේ වෙනාමින් දුවමින් සෝනෙන් ලක්ෂේ තමා සම්බෙන් ගමන් කරමි එකම දෙනම් කුසල කුසල කර්මයයි එබැවින් නාසික තුළ හටගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන් උපදවා ගැනීමට සමත අධිෂ්ඨාන කරමි ඊමාගේ උත්සාහයේ සීල භවධාරී කර්මයන් සියලම සමත් මඟමින් සඳහාය ඒ පිණිසම සදනවත් සීල සම්පන්න භාවනානුයෝගී කෙරේ මේ විදිහට අධිෂ්ඨාන සබාගෙන ආදාතන දුරුපසන ස්වාත් උපෝදවසේදී අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානයත් එවැගේම මෛත්‍රී පාරමී බලයත් හිතේ දරාගෙන ඒ සරුවක්යන් වහන්සේ සරණ ගිය අප සෑම දෙනා විසිරුණා ඒ කරුණා මෛත්‍රී ගුණ මුදුන් පමනවා ගනිමින් මේ තුන් වර්ෂයේ පුරාම පුණ්‍යවන්ත ජීවිත ගත කරගන්න අධිෂ්ඨාන කරමු මේ ධාතු පුරාම සිදු කර ගන්නා ලද සීල භාවනා ප්‍රතිපත්ති කුසල අනුසංස ධර්මය හා ධර්ම ශ්‍රවණය කුසල අනුසංස ධර්මයේ ලෝක වාසී සමස්තත්වයටම අත්පත් වේවා ඒ සියලුම සත්වෝ කුසල ධර්මයේ සත්‍යං හා රත්නත්‍රා වන්නේ මොදිත්වා සතෝ මොදිත්වා කාය බලෙන් වෙදිත්වා ඥාන බලෙන් වෙදිත්වා සද්ධාවෙන් වෙදිත්වා පිළිවෙන් වෙදිත්වා ප්‍රතිෙන් වෙදිත්වා ත්‍යාගයෙන් වෙදිත්වා ඥානෙන් වෙදිත්වා සීලමකත්තෝ දුකපත්තෝ සත්‍යෝ දුකින් නිවෙත්වා භවතිපත්තෝ සත්‍යෝ භයෙන් නිවෙත්වා ශෝකේපත්තෝ සත්‍යෝ ශෝකෙන් නිවෙත්වා අමෞද්දෝ බෞද්ධෝත්වා මුසිදිතෝ ප්‍රමුදිතෝත්වා නමෝඥාන සමනේ ප්‍රදෙත්වා ධර්මිස්තෝ ධර්මිස්තේත්වා රෝගාතුරෝ නිරෝගීවත්වා සමාධෝ අප්‍රමාදේත්වා සීල සත්‍යෝ නිරෝධයන් බුදුසසුනේ බුදුනහරහතන් වහන්සේ සදාකාලිකව නිමිතනකේ තනිනාදානෝ අජරාමරකාන්තේ අමාමහ නිවන් සුවයෙන් සූපත් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිත්තා පුඤ්ඤං සංඝං නිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාග

අද දුත ප්‍රදා ධර්ම ශාසනා පැත්තෝ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුවේ ශ්‍රී ගුණදෙනේ රාජමාධිපති මහා කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නාරියන් අරියදම්ම ස්වාමීන් වහන්සේ Thank you.